චේතෝ කිල සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తత్ర කෝ භගවා භික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් බදවා ඒතද වෝච යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුනෝ පංච චේතෝ කිලා අප්පහේනා පංච චේතසෝ විනිබන්ධා අසමුච්චින්නා සෝවතිමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරොල්හින් වේපොල්ලං ආපජ්ජස්සතේ තිනේතං ඨානං විජ්ජති කතමස්ස පංච චේතෝ කිලා අප්පහීනා හොಂತಿ ඉද බික්ඛවේ බික්ඛෝ සත්තර කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති යෝසෝ බික්ඛවේ බික්ඛෝ සත්තර කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සහතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමති ආතප්පාය අනුയോഗාය සහතච්ඡාය පධානාය ඒවමස්සායන් පඨමෝ චේතෝ කිලෝ අපහීනෝ හෝති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති යෝසෝ භික්ඛවේ බික්ඛූන් ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසේදසේ තස්ස චිත්තං න නමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං න නමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය एवमस्मायम् द्वितीयो चेतो किलो अपहीनो होति पुनश्च परम् भिक्षवे भिक्षो सङ्गे काङ्कति विचिकिच्छति नाधिमुच्यते न सम्पसीदति योऽसो भिक्षवे भिक्खो सङ्घे काङ्कति विचिकिच्छति नाधिमुच्यति न सम्पसीदति तस्य चित्सङ्गनमति ආතප්පාය අනුയോഗාය සාකච්ඡාය පධානාය යස්ස චිත්තං නනමති ආතප්පාය අනුയോഗාය සාකච්ඡාය පධානාය ඒවමස්සායන් තතියෝ චේතෝ කිලෝ අප්පහීනෝ හෝති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ සික්ඛාය සංකතේ විචිකිච්ඡති නාදී මුච්ඡති සම්පසේදති යෝසෝ භික්ඛවේ භික්ඛෝ සික්ඛාය කංකති විචිකිච්ඡති නාදී මුච්ඡති න සම්පසේදති තස්ස චිත්තං නනමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමතේ ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායං චතුත්ථෝ චේතෝ කිලෝ අප්පහීනෝ හෝති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සබ්‍රක්මචාරේසෝ කුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිලජාතෝ යෝසෝ භික්ඛවේ බික්ඛෝ සබ්‍රක්මචාරේසු කුපිතෝ හෝති අනත්තමනෝ ආහත චිත්තෝ කිලජාතෝ තස්ස චිත්තං නනමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් පංචමෝ චේතෝ කිලෝ අප්පහීනෝ හෝති ඉමස්ස පංචචේතෝ කිලා අප්පහීනා හොಂತಿ කතමස්ස පංචචේතසෝ විනිද්ධා අසමුච්චින්නා හොಂತಿ ඉද බෙක්ඛවේ බෙක්ඛෝ කාමේ අවේත රාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලා හෝ අවිගත තන් හෝ යෝසෝ භික්ඛවේ භික්ඛෝ කාමේ අවේතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලා හෝ අවිගත තන් හෝ තස්ස චිත්තං නනමති ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පදහාසාය යක්ස චිත්තං නනමති ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් පඨමෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්චින්නෝ හෝති පුනච පරම් භික්ඛවේ බික්ඛෝ කායේ අවේතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ යෝසෝ භික්ඛවේ භික්ඛෝ කායේ අවිගත රාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝත් පස්ස චිත්තං නනමති යහතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමති යහතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් ဒ ුතියෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්චින්නෝ හෝති පුනච්ච පරම් බික්ඛවේ දෙක්ඛෝ රූපේ අවේත රාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ යෝසෝ භික්ඛවේ භික්ඛෝ රූපේ අවේතරාගෝ හෝති අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝත් තස්ස චිත්තං නනමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් තතියෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්චින්නෝ හෝති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ යාව දත්තං උදරාව දේහකම් බුඤ්ජිත්වා සේය සුඛං පස්ස සුඛං මිද්ද සුඛං අනුයුක්තෝ විහෙරති යෝසෝ බික්ඛවේ බික්ඛෝ යාව දත්තං උදරාව දේහකම් බුඤ්ජිත්වා සේය සුඛං පස්ස සුඛං මිද්ද සුඛං අනුයුක්තෝ විහෙරති තස්ස චිත්තං නනමතේ යහතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් චතුත්තෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්චින්නෝ හෝති පුනච පරම් භික්ෂවේ භික්ඛෝ අඤ්ඤතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති කිමිලාහං සීලේන වා වතේන වා සපේන වා බ්‍රහ්මචරියේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාති යෝසෝ භික්ඛවේ භික්ඛෝ අඤ්ඤතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචරේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වා තස්ස චිත්තං නනමති ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නනමති ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායම් පංචමෝ චේතසෝ විනිබන්ධෝ අසමුච්චින්නෝ හෝති යමස්ස පංච චේතසෝ විනිබන්ධා අසමුච්චින්නා හොන්ති යස්ස කස්සති වික්ඛවේ බික්ඛුනෝ ඉමේ පංච චේතෝ කියලා අප්පහීනා ඉමේ පංච චේතසෝ විනිබන්ධා අසමුච්චින්නා සෝවතිමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්හින් වේපොල්ලම් ආපජ්ජස්සති තිනේ තණ්ඨානං විඤ්ජති යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුනෝ පංචචේතෝ කිලා පහේනා පංචචේතසෝ විනිබන්ධා සුසමුච්චින්නා සෝවතිමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්හින් වේ පුල්ලං ආපච්චිස්සති තිථානමේ සංවිජ්ජති කතමස්ස පංච චේතෝ කියලා පහේනා හොන්ති ඉද බික්ඛවේ බික්ඛෝ සත්තරින කංකතේ නවිතිකෙච්ඡතේ අදිමුච්ඡතේ සම්පසේදතේ යෝසෝ භික්ඛවේ භික්ඛෝ සත්තරින කංකති නවිචිකිච්ඡති අධිමුච්ඡති සම්පසේදසි ප්‍රස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායම් පඨමෝ චේතෝ කිලෝ පහේනෝ හෝති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ ධම්මේන කංකතේ නවිචිකිච්ඡති අදිමුච්ඡතේ සම්පසේදතේ යෝසෝ භික්ඛවේ දෙක්ඛෝ ධම්මේන කංකතේ නවිචිකිච්ඡති අදිමුච්ඡති සම්පසේදතේ තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් ဒ ුතියෝ චේතෝ කිලෝ පහේනෝ හෝති පුනච පරම් භික්ඛවේ දෙක්ඛෝ සංඝේන කංකතේන විචිකිච්ඡති අධිමුච්ඡති සම්පසේදති යෝසෝ භික්ඛවේ බෙක්ඛෝ සංඝේන කංකතේ නවිචිකිච්ඡති අදිමුච්ඡති සම්පසීලති තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් තතියෝ චේතෝ කිලෝ පහේනෝ හෝති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සික්ඛායන කංකතේන විචිකිච්ඡතේ අදිමුච්ඡතේ සම්පසේදති යෝසෝ භික්ඛවේ භික්ඛෝ සික්ඛායන කංකතේ නවිචිකිච්ඡතේ අදිමුච්ඡතේ සම්පසේදති තස්ස චිත්තං නමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමතේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒමමස්සායන් චතුත්ථෝ චේතෝ කිලෝ පහේනෝ හෝති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ සබ්‍රක්මචාරේසෝ නකොපිතෝ හෝති අත්තමනෝ අනාහත චිත්තෝ අකිල ජාතෝ යෝසෝ භික්ඛවේ බික්ඛෝ සබ්‍රාහ්මචාරේසු නකුපිතෝ හෝති අත්තමනෝ අනාහත චිත්තෝ අකිල ජාතෝ තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් පංචමෝ චේතෝ කිලෝ පහේනෝ හෝති ඉමස්ස පංච චේතෝ කිලා පහේනා හොಂತಿ කතමස්ස පංච චේතසෝ විනිබන්ධා සුසමුච්චින්නා හොಂತಿ ඉද බික්කවේ දෙකෝ කාමේ වේතරාගෝ හෝති විගතච්ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ යෝසෝ බික්ඛවේ බික්ඛෝ කාමේ වේතරාගෝ හෝති විගතච්ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ තස්සචිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායම් පඨමෝ චේතසෝ විනිබන්ධෝ සුසමුච්ඡන්නෝ හෝති පුනච පරම් බෙක්ඛවේ බෙක්ඛෝ කායේ වේතරාගෝ හෝති විගතච්ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ යෝසෝ බෙක්ඛවේ බෙක්ඛෝ කායේ වේතරාගෝ හෝති විගතච්ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් ဒ ුතියෝ චේතසෝ විනිබන්ධෝ සුසමුච්චින්නෝ හෝති කුණච පරම් භික්ඛවේ භික්ඛෝ රූපේ වේතරාගෝ හෝති විගතච්ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ යෝසෝ භික්ඛවේ භික්ඛෝ රූපේ වේසරාගෝ හෝති විගතච්ඡන්தோ විගත ප්‍රේමෝ විගත පිපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ පස්සචිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් තතියෝ චේතසෝ විනිබන්ධෝ සුසමුච්චින්නෝ හෝති පුනච පරම් භික්ඛවේ භික්ඛූ නයාවදත්තම් උදරාව දේහකම් බොංජිත්වා සේය සුඛං පස්ස සුඛං මිද්ද සුඛං අනුයුක්තෝ විහෙරති යෝසෝ භික්ඛවේ භික්ඛෝ නයාවදත්තං උදරාව දේහකම් බොංජිත්වා සේය සුඛං පස්ස සුඛං මිද්ද සුඛං අනුයුක්තෝ විහෙරති තස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් චතුත්තෝ චේතසෝ විනිබන්ධෝ සුසමුච්චින්නෝ හෝති කුණච්ච පරම් භික්ඛවේ භික්ඛූ නාඤ්‍යතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති ඉමිනාහං සීලේනවා වතේනවා සපේනවා බ්‍රහ්මචර්යේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාසී යෝසෝ භික්ඛවේ භික්ඛූන අඤ්ඤතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචර්යං චරති ඉමිනාහං සීලේන වා වතේන වා තපේන වා බ්‍රහ්මචර්යේන වා දේවෝ වා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාසී තස්ස චිත්තං නමති ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය යස්ස චිත්තං නමති ආසප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය ඒවමස්සායන් පංචමෝ චේතසෝ විනිබන්ධෝ සමුච්චින්නෝ හෝති ඉමස්ස පංචචේතසෝ විනිබන්ධා සුසමුච්චින්නා හොන්ති යස්ස කස්සච බික්ඛවේ බික්ඛුනෝ ඉමේ පංචචේතෝ කිලා පහේනා ඉමේ පංචචේතසෝ විනිබන්ධා සුසමුච්චින්නා සෝවතිමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්හිං වේපුල්ලං ආපජ්ජිසති තේ ඨානමේ සංවිජ්ජති සෝ ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විරිය සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති චිත්ත සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති වේමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති උස්සෝල්හියේව පංචමී සකෝසෝ භික්ඛවේ එවං උස්සෝල්හි පන්නරස සංඝ සමන්නාගතෝ භික්ඛෝ බබ්බෝ අබිනිබ්බේදාය බබ්බෝ සම්බෝධාය භබ්බෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමාය සේයතාපි භික්ඛවේ කොක්කොටියා අණ්ඩානේ අට්ඨවා දසවා ද්වාදසවා තානස්සු කොක්කොටියා සම්මා අදිසයිතානේ සම්මා පරිසේදිතානේ සම්මා පරිභාවිතානේ කිංචා පිතස්ස කොක්කොටියාන එවං ඉච්ඡා උපජ්ජේය අහෝවති මේ කුක්කුට පොත කෝ පාදනක සිකායවා මුඛ තුණ්ඩකේනවා අණ්ඩකෝ සම්පදාලෙත්වා සොත්තිනා අබිනිබ්බිජ්ජේ යොන්තේ අතකෝ බබ්භාවතේ කුක්කුට පෝතකා පාදනක සිකායවා මුඛ තුණ්ඩකේනවා අණ්ඩකෝ සම්පදාලෙත්වා සොත්තිනා අබිනිබ්බින්ජේතුං ඒවමේව කෝ බික්ඛවේ එවං උස්සෝල්හි පන්න රසංග සමන්නාගතෝ බික්ඛු බබ්බෝ සම්බෝධාය බබ්බෝ අබිනිබ්බිදාය බබ්බෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමායාති ඉදම වෝච භගවා අච්චමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අබේනන්දුන්ති ඒකෝ කිල සුත්තං චට්ඨං